ගුවන් විදුලි ගීතයේ රස මිහිර සොයා යන රසෝගය අයිබෝන් හිතවතුනි අද දවස අපිට කර්මක අවිවේකී දවසක් හැටියට දැනුණත් ඉතාමත් සුන්දර දවසක්. උදෑසන ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි අද අපි මෙදිරියට ගොඩ වැදුනේ. හේතු බොහොමයක් තිබෙනවා. අපේ රසවතුන්ගේ රසඥතාවයේ ගිලිහි යන යුගයක ඒ රසඥතාවයේ යලි වර්ධනය කරන්නට ඒ අවදි කරන්නට වින්දනීය කාලපරාසයක් ගත කරන්නට පුළුවන් අන්දමේ වැඩසටහනකට අපි අත්පොත් ලැබුවා. පස්සන මැදිරිය කියන්නේ බොහොම සුබ මංගල කටයුතු වලට හොඳම තැන. මට එහෙම කියන්න හිතුනේ ගුවන්විදුලි සරල ගීය නිර්මාණය වෙන්නේ බිහි වෙන්නේ පස්වන මෙදිරියෙත් හයවන මෙදිරියෙත් නිසා. ඉතින් අද අපේ කතාබහට එකතු කරගෙන අපිත් එක්ක මේ රසභාව ප්‍රබෝධය කරන්නට ඔබගේ රසඥතාවේ වර්ධනය කරන්නට හේතු කාරණා බොහොමයක් එක්තෙන් කරගන්නට පුළුවන් වූ සම්පත්දායිකාවක් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි මේ පිළිබඳව පතපොතට බොහෝ දේවල් ලියලා කියලා අපේ ජනී ජනයා දැනුවත් කරන්නට උත්සුක වෙන විචාර බුද්ධියක් තිබෙන විචාර කලාව පිළිබඳව බොහෝ දේ දැන උගත් විශේෂයෙන්ම ගුවන්විදුලි සංගීතයට ආදරය කරන සහ ගුවන්විදුලි ගීතය පිළිබඳව සොයා බලන්නෙක් අපේ වැඩසටහනට අපි එක් කරගත්තා. ඒ තමයි සුලෝචන වික්‍රමසිංහ. දැන් මම කියන්නම් බොහොම ටිකක් අපි මේ මේ ආඩම්බරෙන් යුක්තව පහු කරලනේ හොඳ දේවල් කියන්නේ. ඒ නිසා මම කියන්නම් අද අපේ කතාබහට සහභාගී වන්නේ ගුවන්විදුලි ගීතයේ අනන්‍යතාවය තවමත් රැකගෙන ඒ මාර්ග ඔස්සේ ගමන් කරමින් ගුරුහරුකම් දෙමින් බොහෝ රසවතුන් බිහි කරන්නට රසවතුන්ට ආත්මීය ශක්තිය ලබා දෙන ප්‍රබුද්ධ ගණයේ ගායිකාවක් අපේ කතා බහට අපි මුලින්ම අද එකතු කරගත්තා. ඇය අපි කවුරුත් හොඳින් හඳුනන චන්ද්‍රිකා සිරිවාදන. ඉතින් ඇයත් එක්ක කතා බහ කරමින් තමයි අද දවසේ අපි මේ ඔබගේ රසඥතාවයේ රසමුතු රසමුසු තැන් සොයාගෙන යන්නට උත්සාහ කරන්නේ. අපි ඉතින් මේ අර සම්ප්‍රදායික ක්‍රමෙන් පොඩ්ඩක් ඇහැත් වෙලා කතා කරොත් හොඳයි වැඩසටහනේ ආරම්භයේදීම අර සුබ මුහුර්තයකින් කරන මංගල කාරණාවක් නිසාවෙන් මේ දේවල් අපිට අර විදියට කතා කරන්නට සිද්ධ වුණා. සුලචන වික්‍රමසිංහ මහත්මයාණෙනි අපි මේ ඇත්තටම චන්ද්‍රිකා සිරිවර්ධන නම් වූ මේ ප්‍රතිභාපූර්ණ ගායිකාව තෝරා ගැනීමේ තිබෙන විශේෂත්වය කොහොමද අපි දකින්නේ අද? ඔව් දැන් මෙහෙමයි. දැන් අපි පොඩි කාලේ ලෝකෙ දැක්ක ගුවන්විදුලියෙන්නේ ඒතර ලෝකයේ දැක්ක ගුවන්විදුලියේ ප්‍රධානම මාධ්‍යයක් වුණේ තමයි ගුවන්විදුලිය හරහා බිහුණු සරල ගීතය. ඒතොට ඒ ගීත රාශියක් බිහි වුණා. අපි පොඩි කාලේ උදේ රේඩියෝ එක දාලා සුජීව ඔකාරුණ කිරණ අහනවා. ආයෙත් පස්සේ ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ආව තියෙන හැම වැඩසටහනක්ම වගේ අහනවා. ඔන්න ඔහොම අහනකොට ඒ හඬවල් අතරේ එක හඬක් ඇහෙනවා අපිට අනිකුත් දැන් අපිට ඇහෙන හඬවල් වලට වඩා නිකන් වෙනස් තලයක තියෙන හඬක්. ඒ ගායන රටාව වෙනස් ඒ ඒ අමුතු මිහිරක් තියෙන හඬක් ඇහෙනවා. නමුත් දැන් ඕක අපිට ඇහි ඇහි තිබ්බට නමුත් ඉතින් අපි අහලෝක නිකන් ඉන්නවා. නමුත් ඊට පස්සේ මම හිතනවා මේ හඬ පිළිබඳ එච්චර ලොකු ඇගීමක් මේ රටේ කෙරුණෙත් නැහැ කියලා. ඊට පස්සේ ඔහොම අහගෙන යනකොට දැන් අපිට ආයි පිටිපස්සට හැරිලා බලනකොට හිතෙනවා දෙයියනේ මෙන්න මේ මේ හඬවල් නේද අපි මේ අගේ කරන්න ඕනේ නෑ මේ මේක තාමත් පරක්කු කරන්න කියලා තමයි අපි මේ අපේ මේ සුහද කතා බහ කරමු කියලා අපි මේ දැන් මේ සූදානම් වෙන්නේ දැන් චන්ද්‍රිකා සිරිවර්ධන කියන නම අපිට කොහොමත් සුජිව අමතක කරන්න බෑනේ ඒක එදා ඉඳලා අද වෙනකම්ම ඔය නම තියෙනවා නමුත් චන්ද්‍රිකා සිරිවර්ධන කියන ගායිකාවගේ ගොඩාක් දේවල් මේ හැඟවිලා තියෙන්නේ අපි නිතරම අහන්නේ ඇයගේ මේ අතිශය ජනප්‍රිය ගීත දෙක තුනක් විතරයි. නමුත් ඒ ඇයගේ ගීත එකතු ඇතුලේ තියෙන නිකන් මිනිමුතු වගේ මහා රස ගුලාවක් තියෙන ගීත. ඉතින් අපි හිතුවා දැන් අපි ඒන් ටිකක් කතා කරමු කියලා. ඔව් මම හිතන්නේ මේ දැන් ඇය එක්කගෙන ඇවිල්ලා අද මේ මැදිරියට කැඳවගෙන ඇවිල්ලා අපි වාඩි කරවලා ඇයත් එක්ක කතා බහ කරද්දී බොහෝ රසමුසු තැන් ඔය අතරවාරේදී මතු කරගන්නට අපි උත්සාහ කරනවා. අපි මුලින්ම එහෙමනම් ඒ එතුමියගේ මේ මුල්ම කාල සීමාවේ ටිකට යොමු වුණොත් හොඳයි. ඔව් දැන් චන්ද්‍රිකා මැතිනි දැන් ඔබ ඔබ බිහි වෙන්නේ ඇත්තටම ගුවන් විදුලිය හරහා. ඒත් ඔබ මං හිතන්නේ තාම ලොකු කාලයකට පස්සේ තමයි මේ ගුවන් විදුලියට ගොඩ වදින්නේ. මේ ඔබ ඒ පැමිණීම අපිට මහ ලොකු දෙයක්. ඇත්තටම මම හුඟක්ම ස්තුතිවන්ත වෙනවා මේ මංගල වැඩසටහනට මාව කැඳවීම ගැන. ඉතින් ඒක මං හිතන්නේ ජීවිතේ මට ලොකු දෙයක්. ගුවන්විදුලියට පැමිණියේ හුඟක් කාලයකට පස්සේ තමයි මොකද දැන් පටිගත කිරීම ඉස්සර වගේ වෙන්නේ නැහැ. ඒ ගැන කනගාටුයි. කොහොම වුණත් ලොකු අතීතයකට මාව දැන් කැඳවාගෙන ගියා මේ පැමිණීම හරහා. අපි ගොඩක් යටි ඉතින් මතක් කරොත් කොහොමද ඔබ ගුවන්විදුලියට ඉතින් සම්බන්ධ වුණේ කොහොමද? මම ඉස්සලම සම්බන්ධ වුණේ ඇත්තටම ළමා පිටියේ. කරුණාරත්න අබේසේකරයන් මෙහෙවපු ළමා පිටියේ ගීතයක් ගයමින් තමයි මම සම්බන්ධ වුනේ. ඊට පස්සේ ඉතින් ක්‍රමෙන් ක්‍රමෙන් ක්‍රමෙන් ඇවිල්ලා ගීත තරංගනී වැඩසටහන හරහා ඇවිල්ලා ඊට පස්සේ තමයි සරල ගී පරීක්ෂණයට යොමු වුනේ. ඉතින් එහෙම ඇවිල්ලා ඉතින් මට සරල ගීතයට දෙමළ සිංහල දෙකේම විශිෂ්ට ශ්‍රේණියත් ශාස්ත්‍රීය අංශයෙන් විශිෂ්ට ශ්‍රේණියක් ලැබුණා. ඒත් මම හුඟක් සතුටු වෙනවා. ඒ අතීතයෙන් මාව මෙතෙන්ට අද වර්තමානයේ ගෙනත් තියෙනවා. ඒ කාලේ මේ පිටිගත කිරීම කියලා જાතියක් තිබුණේ මුලම. මුලම 12ට තමයි ශරලගී ප්‍රචාරය උනේ. මෙන්න ශරලගී කිව්වම ඔන්න එහෙමම කියාගෙන යනවා. සජීවී. ඒ වගේ ඉතින් ඒ වයින් ලැබපු පන්නරය හරි විශාල වුණා. ඒ පන්නරය තුළින් ඒ පටිගත කිරීම කියන එක ඉතින් ප්‍රශ්නයක්ම නැහැ. ඉතින් එකට එක එකෙන් වගේ ගීතය ගායනා කරලා ඉවර කරන තත්ත්වයක් තිබුණා සෝමසිරීලේ සිංහයන් හිටියා සරලගී නිෂ්පාදක කෙනෙක් හැටියට ඒ මහත්තයා හිටියා. ඉතින් දැනුවත් අය. ඒ දැනුවත්කම බෙදා හදා ගන්න පුළුවන් වුණා. හරි. ඒක තමයි ඉතින් ගොඩක්ම කියන්න තියෙන්නේ. ඔව් එතකොට දැන් එතකොට දැන් ඒ කාලේ දැන් ඔබ දැන් ඔබ සංගීතය පිළිබඳ ආ විශාරද දැනුමක් තියෙන කෙනෙක්. ඔබ දැන් ගීත ගායනට පිවිසුනේ ඒ දැනුමත් එක්කද එහෙම නැත්නම් ගීත ගායනා කරන අතරතුරද ඔබ ඒ සංගීතය ඉගෙන ගත්තේ? ඇත්තටම මුල් සරල ගී කාලේ ඔන්න ඒ ඉගෙනීම ලබාගෙන ලබාගෙන ඇවිල්ලා විශාරද උපාධිය නැවතුණා. ඉතින් ඊට කලින් ඒ තිබ්බ දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේ අනුව තමයි ගීත ගායනා කළේ. මොකද මාත් මගේ තාත්තා පොල්ගොල කාන්තා අභ්‍යාස විද්‍යාලයේ සංගීතය පිළිබඳ කතිකාචාර්ය දරුවා අම්මා සෙන්කඩගල මහාවිද්‍යාලයේ සංගීත උපදේශිකාවක් අයියා ලොකු අයියා සුනිල් සිරිවර්ධන ධර්මරාජ විද්‍යාලයේ සංගීත උපදේශකවරයෙක්. ඉතින් අපිට නිකන් නිතැතින්ම වගේ උරුම වෙලා තිබුණා මේ සංගීතය. දැන් සුජීව දැන් මේ දැන් අර සරු සිරිබරසි සපිරි කියලා මේ දේශාභිමාන ගීතයක් ගැන මෙතුමී සඳහන් කරන්නේ. ඔබ ඊටම ආස කරන ගීතයක් තියෙනවා මෙතුමීගේ තවත් දේශාභිමාන ගීතයක්. උත්සාහය ඔබ දැන් දක්වන්නේ. ඔව්. පැහැදිලිවම මේ ගීතය ගැන කියන්න ඕන මේ මම කරන තවත් වැඩසටහනක මම නිරන්තරයෙන්ම භාවිත කරනවා. දැන් මම හිතන්නේ පසුගිය සති දෙක පුරාමත් ඒ ගීතේ මා යොදාගත්තා. හේතු ගණනාවක් තිබෙනවා. ඒ ගීතයේ ඇත්තටම තියෙනවා මේ උදාසීන තනි ජීවිතවලට නැගිටින්නට දෙන ලොකු පන්නරයක් දෙන ගීතයක්. ඒ ගීතය ශ්‍රවණය කරන හැම අවස්ථාවකදීම මටත් දැනෙනවා මේ මම නැගිටිය යුතුයි නේද කියලා. ඒ කියන්නේ අපිට යම් පන්නරයක් තිබුණත් ඒ පන්නරය තීව්‍ර කරගැනීමේ ඌමනාවක් ඇති වෙන මේ ගීතය ඇහුවෙන් පස්සේ. ඇත්තටම පුදුමාකාර හරීම වටිනාකමක් තියෙන ගීතයක්. ඒ ගීතෙට දැන් පසුබිමක් තියෙනවා නේද? ඔව් ඒක ඇවිල්ලා ඔය පටිගත වෙලා තියෙන සජීවී ගීත ගායනයක්. ෂෙල්ටන් ප්‍රේමරත්න ශූරින් තමයි සංගීතවත් කළේ ආර් ප්‍රේමදාස මෙතිතුමන් තමයි මේකේ පද රචනා කළේ ඉතින් 6 වෙනි මැදිරියේ කුමාරණතුංග 6 වෙනි මැදිරියේ සජීවීව ජනතාවක් ඉදිරියේ ගායනා කරපු එක තමයි අදටත් ඔය පවතින්නේ. ආ ඔය දැන් ඔය අපිට ඇහෙන්නේ මේ සජීවීව සජීවීව කියපු. ඒ එහෙම හිතෙන්නේවත් නැහැ. <laughs> දැන් ඒක මේ පුදුම පෙරහැර පෑමක්. ඔව්. ඒ කියන්නේ ඒ වගේ පෙරහැර පාන්න පුළුවන් කට්ටිය කාලේ හිටියානේ. ඇත්තටම. ඔව්. ඉතින් මේ මේ ඔව් සුමිකර අපි මේ ටිකක් කතා කරන නිසා ඒ ගීතයට ඔව් පොඩ්ඩක් කරන්න නේද? ඔව්. ඔව් අපි ඒ ගීතය සයිඩ් කඩ වෙන් කරගන්නවා. උත්සාහය කුකුඳන්දක් වෙන්නේ නැලඳු පසුවයි මිහිර දැනින්නේ කිව්ව හැඟීම ඔබට දැනෙන්නට ඇති නේද ඒ ගීතයත් එක්කම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඒක ඒ දවස්වලත් දැනුණා දැන් මන්ට මන් දන්නේ සුජීව දැන් මේ පරණ සමහර සින්දු අහනකොට ඒ කාලේ දැනුණ හැඟීමට වඩා 100ක් 1000ක් ගුණයකින් වැඩි වෙලා මොකද්ද කියන්න බැරි හැඟීමක් ඇති වෙනවා. මෙන්න මේ හඬවල් අහනකොට දෙයනේ මේවා මේ මේ මේ රටේ තියෙන සම්පත්නේ කියන එක තියෙනවා. අපි මේ ගොඩක් මගහැරලානේ මේවා තියෙන්නේ කියලා මට හිතෙනවා. මං හිතන්නේ ඒකයි. අමතක වීමකුත් නෙමෙයි මගහැර යාමකුත් තියෙනවා නැත්තේ නෑ. ඒ චෝදනාව අපි කාට කාතර බෙදා ගන්නට වෙනවා. මොකද අපේ රසභාවයන් උද්දීපනය වෙන ගීතයක් අපිට අහන්න බෑනේ. බොහෝ වෙලාවට අපිට ඇහෙන්නේ බොහෝ නාලිකාවලින් මේ අවරගණී ගීත. ඒ අවරගණී ගීත ඒ විදිහට ඇහෙද්දී මේ වගේ ගීතයක් දෙකක් ඉඳලා හිටලා හරි අපිට ප්‍රචාරය කරගන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ඒක මම හිතන්නේ අපි ලබන ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා තමයි මෙතුමියගේ මේ පැමිණීම අපිට ලොකු ආශාදයක්. අනිවාර්යයෙන්. ඒ වගේම සුජීව දැන් ඒ කාලේ අතිශය ජනප්‍රියයිනේ රත්තරනින් රන් මාල නොබැන්දට රත්තරනින් රන් තෝඩු නොබැන්දට ඔබේ දෑත මට රැකවරණයි. ඒකත් දේශාභිමානී ගීතයක්. ඔව්. එතකොට දැන් ඒ කාලේ ඔබට තිබුණු ජනප්‍රියතාවය ගැන ඔබ මොකද හිතන්නේ? ඉතින් ඒක හරි ජනප්‍රියයි මේ ගීත හරහා රත්තරන්ෙන් රන් රන් වන් රන් හිරු අමරදේව ශූරින් සමග ගායනා කරපු ඉතින් එවැනි ගීත තුලින් ජනතාව හුඟක් ජනතාවගේ හදවත්වලට ගියා කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියනවා නම් ඒ හදවත් වලට ගිහිල්ලා හදවත් වල මේ අපේ પરම්පරාවේ කට්ටියගේ ඒව තම රැඳිලා තියෙනවනේ. ඒවට පොඩ්ඩක් පොඩ්ඩක් හිමීර තට්ටු කරලා බැලින්න. හරිද? ඕන් පුදුමත් වෙනවා. ඕන් ඒ වගේ ගීත එක්ක හරි රස විඳන්නේ. අද දේවල් ඇහෙන්නේ නැහැ කියලාම චෝදනා කරනවා. ඔබ දෙවමද තියෙන්නේ? ඔව් ඉතින් ඇහෙන්නේ නැහැ. ඒක හරි අභාග්‍යයක්. බොහෝ ගීත මගේ විතරක් නෙමෙයි. බොහෝ අයගේ ගීත ඇහෙන්නේ නැහැ. හොඳ ගුණාත්මක ගීත. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන තුළින්වත් නැවත මේ මතකය අවදි කරගන්නට ලැබේවා. ඔව් අපි ඇත්තටම මේ අපි මේ කතා කරේ අපි මේකේ අපි ඉදිරිපත් කරන්නේ අපි ප්‍රචාරය කරන්නේ මුල්ම ගැයීම සහ ගුවන් විදුලි සංස්ථාවේ මොකද මට හිතෙන එකක් තමයි මොන ගායක ගායිකාව දෙවෙනි සැරේට ගායනා කරත් මට තියෙන්නේ අර පළවෙනි එකේ පොඩි හෙවණැල්ලක් විතරයි රසය. ඒක එහෙමනේ. ඒ පළවෙනි ගැයීම තමයි හදවතේ තැන්පත් වෙන්නේ. ඊට පස්සේ මොන අලවට්ටම් දාලා ගීතේ ගායනා කරත් පළමු ගැයීම තමයි ඒක හරි විදිහට ගන්න පුළුවන්. ඔව්. ඔබට මොකද පළවෙනිම ගීතේ ගුවන්විදුලි ගානකොට හිතුනේ ඇත්තටම? ඇත්තටම මම ගායනා කරේ මගේ අයියා සුනිල් සිරිවර්ධන එක්ක සුසිරි සිරිවර්ධන මගේ නෑන රචනා කරපු තලමල වරුණ ගීතය. ඉතින් එදා මම මේ ගීතේ ගායනා කරනකොට හිටියා අපේ කෝකිල දේවී වීරතුංග මැතිණිය සහ කියුබිකල් එකේ ගුටාක් පිරිස රැඳී හිටියා. ඒ ශීල දනාම තාම සතුටින් මේක අහගෙන ඉඳලා එළියට ආවහම කිව්වා ඔයා හරි හොඳ ගමනක් යන්නේ. ඔයාට ඒ ගමන කාක් සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරනවා කියලා. බොහෝ අය ප්‍රාර්ථනා කරා එදා දවසේ. ඒ ප්‍රාර්ථනාව ඉතින් ආ ඉෂ්ට සිද්ධ <laughs> වුණා කියන එක අපිට සතුටුයි නේ සතුටුයි <laughs> ඔව් ඒ ඇත්තට සුජීව තවත් ඔහොම යනකොට ඔය යනකොට වඩ මතකද ඇහෙනවා උක්දඬු දුන්නේ නුපන්නේ උක්දඬු දුන්නේ නුපන්නේ නේ හරිම ලස්සන ගීතයක් මේ මේ මේ වචන ලස්සනයි ගායනුව ලස්සනයි සංගීතය ලස්සනයි ඒ වගේ ඒ නිසා ඒවා අතිශය ජනප්‍රියත්වයටපත් උනානේ උක්දඬු දුන්නේ නුපන්නේ තවත් කාරණාවක් මේ මම මේ ලෝභ නැතුව කියන්නේ මෙතුමියගේ රූප කායත් එක්කම ඔය ගීතවල ජනප්‍රියත්වය වැඩි වුණාද කියලා මට නිකන් හැබැයි මේවනේ ඒ කාලේ අපි රූපේ දැක්කේ නෑනේ නැති වුණා නැති වුණාට දැන් අපිට හඬෙන් හිතා ගන්න පුළුවන් වුණා මෙතුමිය මේ වගේම ලස්සනක් ඇති කියලා ආරෝහ පරිණාහ ඔව් තඳු දුන්නේ නුපනිමේ ගීතෙත් තියෙනවා කතාවක් ඔය වචන ලිව්වේ සමන්චන්ද්‍රනාත් වීරසිංහ අම්මයි මායි ওය වචනත් අරගෙන ගියා ඉසිපතන මහාවිද්‍යාලයට. එහි සංගීත ගුරුවරයා සරත් දසනායක. එයා හම්බ වෙන්නේ. ඉතින් එයා ඒවලෙම පියානෝ එක ගහලා මේකට තනුව යෙදුවා. ඊට පස්සේ ආපහු තැනකට එන්න කිව්වා. මේක පොඩ්ඩක් බලන්න. ඒක මිනි පෙට්ටි සාප්පුවක්. බලනකොට ඒකේ උඩ තමයි මේ සරත් දසනායකයන් පදිංචි වෙලා හිටියේ. ඉතින් එවැනි දේවලුත් තිබෙනවා. <laughs> බොහෝ සේ ජනප්‍රිය වුණා. මදුරගේ සුජිත ඒ කාලේනේ ගීත නිර්මාණය වුණ ආකාරය නේ උන් කොච්චර මහන්සි වුණාද මේව නිර්මාණය කරන අතර වගේම පහසුකම් තිබුණේ නෑනේ නේ නෑ නෑ ඔච්චර පහසුකම් තිබුණේ නෑ නෑනේ සංගීතඥයා එක තැනක ගීත රචකයා තව තැනක ගායක ගායිකාවත් ඇති උත් දැන් තුනම රස්තියාදු වෙලානේ මේ මිනිස්සු මේව කරේ නේ පුහුණුවයි හැදෑරීම එතෙන්දි වැදගත් වෙනවා මම හිතන්නේ ඔව් හරි පුහුණුවක් ලැබෙනෝනේ අපි දැන් දශනායකයන් ගැන කතා කරනකොට මම හිතන්නේ ඔබතුමීගේ ජීවිතේ ඒ සංගීතඥයෙක් ගත්ත දසනායක කියන්නේ සුවිශේෂී චරිතයක්. හරිම සුවිශේෂී. ඔහු සරල ගීත වගේම චිත්‍රපට ගීත සඳහා මාව යොදාගෙන තිබුණා. ඉතින් ඒවා ජනප්‍රිය වුණා. ඔහු ඉතින් පුදුම තනු නිර්මාණකරුවෙක්. මොකද ඉන්දියානු සංගීතයෙන් එක සම්දිස්ථානයක් වෙයි කරලා අපිට ඒ වගේ ගීත අහන්න සැලසුවේ ඒක ගැන ඉතින් බොහෝ අයට ඉතාම රසවත් ගීත ඔහු නිර්මාණය කළා. ඒ වගේම සුජීව මේ මේ චන්ද්‍රිකා සිරිවර්ධන කියන නමත් එක්කම එන තව ගීත රචකයෙක්ගේ නමක් තියෙනනේ. සමන් චන්ද්‍රනාත් වීරසිංහ බොහෝ ගීත රචනා කළා. මගේ බොහෝ ගීත රචනා කළේ එතුමා. ඉතාම හේතුපාදක වුණා එතුමායි මගේ මහත්තයා ඇන්ටර්නල්සුයි ලංකාදීපයකට වැඩ කරේ. ඉතින් ඔහුගේ ගීත ප්‍රතිභාවය දකිනකොට මගේ මහත්තයා කම්මැලි වෙලා හුඟක් ම ඔහුටම බාර කරා මේ ගීත රචනා කිරීම. හැබැයි මේ මේ ඇන්ටන් මහත්මයා ගීත රචනා කළා නේද? ඔව් ජීව දැන් මේ ඇන්ටන් නල්විස් කියන නම එනකොට මට ලොකු දෙයක් හොඳ රචකයෙක්. හොඳටම රචනා කරන්න පුළුවන් කම්මැලි වුණාට ඡන්ද නැතුව කියලා නැතුව. දැන් අපි ඉන්න ඔන්න ඔන්න තැනට තමයි. දැන් සිංහල සංගීතයේ තියෙනවානේ මේ නිර්මාණය වෙච්ච ප්‍රේම ගීත. ඒක විශාල සංඛ්‍යාවක්. ඒතකොට අති විශාල සංඛ්‍යාව අතරේ මේ සඳ නැතුවට ඉර නැතුවට මට තනියක් නැහැ කියන ගීතේ මම හිතන්නේ තාම සුවිශේෂී. ඔව්. අපි මේ මේ පොඩ්ඩක් ඒ ගීතය අහමු නේ. ඔව් අනිවාර්යයෙන්. අහලා ඉවරලා ඒ ගීතය අහන්න නැතුව චන්ද්‍රිකා සිරිවර්ධනගේ වෙන ගීත අහන වැඩකුත් නැහැ. වැඩකුත් නැහැ. <laughs> මේ හොඳයි අපි සඳ නැත්තුවට ඉර නැතුවට මට තනියක් නැහැ. අපි ඒ ගීතය අහමු. Thank you. මට අඳුරක් නෑ මට අඳුරක් නෑ පායන්නට එපා සඳේ පායන්නට එපා මට දැන් ওই ගීතය වට පස්සේ තුනම අනේ මෙතනින් මේක නැවැත්තුවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ එච්චර රසවත්. දැන් මේ ගීතේ ප්‍රචාරය වෙද්දී මේ ඔබත් මාත් කතා කරේ මේ මේ ගීතේ තිබිච්ච අර හුදකලා බව ආදරය මේක මේක මේ දැන් අර ගීතයක උත්පාදනය වෙන යාමයන් තියෙනුනේ. පෙර යාමය, පසු යාමය, ওই වගේ තියෙනුනේ. දැන් අර ඒක රාත්‍රී කාලයට ගැලපෙන බව අපිට බොහෝ සෙයින්ම දැනුණනේ. අනිවාර්යයෙන්ම. ඔව්. ඔව්. ඒ රාත්‍රී කාලයට ගැලපෙන බව දැනුණාට ඒක රාත්‍රී කාලේ අතිශයම විචිත්‍රයි. නමුත් මේ සුජීව කොයි වෙලේ ඇහුවත් මන් දන්නේ ඒක මේ රසවින්දනීකාකාරී දුමට දැනෙන සින්දුවක්. දැන් එතකොට මේ කො එතකොට දැන් ඕක ඇත්තටම රචනා කරේ ඔබේ දාබර ස්වාමියා. ඔව් ඔව් මාව බලන්න යන එන කාලේ මේ ගීතේ ලියාගෙන ඇවිල්ලා මගෙන් ඇහුවා මේකට ආට දැන්මම තනුවක් දාන්න පුළුවන්ද කියලා. මම ඒ වෙලාවේ හිතට ආපු තනුව තමයි මේ අදටත් පවතින්නේ. ඉතින් ඒකේ ඒ ආදරය ඔහු මට දැක්ව ආදරය සම්පූර්ණයෙන්ම පිළිඹු වෙනවා. ඇත්තටම ආදරය කියන එක කොච්චර ලස්සන දෙයක්ද කියලා ඔහු මට ඉගැන්නුවා. ඉතින් අපි දෙන්න ගොඩාක් ආදරෙන් හිටියා. ඉතින් ඔහු ඔබ මා ළඟ සිටින අතුරු මට තනියක් නෑ කිව්වා. දැන් ඔහු මා ළඟ නැති නිසා මට බොහොම තනියි. සුජීව දැන් බලන්නකෝ ඒ රචනාවේ වැඩි වචන ප්‍රමාණය සීමිත වචන ප්‍රමාණය. නමුත් ඒකෙන් සමස්ත ආදරේ ප්‍රකාශ කරලා තියෙන ආකාරය. ඒක ඇත්ත. දැන් මට හිතෙනවා දැන් මගෙන් කවුරු හරි ඇහුවොත් ලංකාවේ බිහිවිච්ච ප්‍රේම ගීත පහක් කියන්න කියලා ඔය පහ අතරේ අනිවාර්යයෙන්ම තියෙන ගීතයක් තමයි ගීතය. එච්චර සරලව ඔච්චර ලස්සනට ප්‍රේමේ නම් කවුරුත් ගායනා කරලා නෑ කියන එක බය නැතුව කියන්න පුළුවන්. හැබැයි ඒකේ මේ තවත් විශේෂයක් තියෙනවා දැන් මෙතුමිය මේ ගීතේ ගායනා කරන්නේ එතකොට ඇන්ටන් නල්ලිස් මහත්මයා පෙම්වතෙක් හැටියට මෙතුමිය මුණ ගැහෙන්න එන කාල සීමාව. එතකොට මේ මේ ගීතයේ මේ ප්‍රේමය ඒ හැඟීම්බර తত্ত্বය ඒ සියල්ලම කැටි වෙච්ච එකක් නේ. ඒ ඒකට අහපන් එතුමිය සපයන මේ සංගීතය කොහොමද එතුමිය උච්චර ලස්සන තමයි නිරායාසින්ම ආව සංගීතය ඒකම වාගේ ඔව් මට හිතුණා මේ පසු කාලේ දැන් ඕ ගීත වලට පස්සේ අනේ මිතුමිය එතුමියගේ ගීත වලට තනු දාගත්තා නම් තවත් විචිත්‍රත්වය වැඩි වෙන්න තිබ්බනේ කියන එක. <laughs> හරිද? ඊට පස්සේ මම හිතන්නේ ගොඩාක් වාසියෙන් ඔබගේ ගීත වලට දසනායකයන් ශර්තන් ප්‍රේමරත්න තව මේ ඊටම ලස්සන ගීතයක් තමයි මගේ මහත්තයා ඇන්ටනල් විශ්වචනා කරපු රන්වන් මරන් පිළියෙන් සරස. ඔව් සීගිරියාලක මන්දා ඔව් අපි ඒ ගීතෙට එන්න ඕනේ අපි එනවා ඒ ගීතෙට ඔය හොඳ ගීත සාගරයේ දිය සිඳෙන තුරා අන්න ඒක තමයි ඊගොඩ අපි දැන් කතා කරන්නේ නේද සාගරයේ දිය සිඳෙන තුරා කියන එකත් මහා හරිම ලස්සන ප්‍රේම ගීතයක් ඒකත් මම සංගීතවත් කරලා හුලිව්වා ඒකත් ඊටාම හදවතට දැනෙන ආදර ගීතයක් ඔතන මේ ඔබතුමී සංගීතයේ සපයපු ගීතවල මොකක්ද අමුත්තක් තියෙනවනේ සුජීව. ඔය අර වෙනත් සංගීතඥයෙක් සංකල්පවල බාධා. නෙමෙයි. ඒ අනන්‍යතාවයක් තිබෙනවා. පුදුම අනන්‍යතාවයක්. මේ එතකොට දැන් මේ ඇන්ටන් නල්විස් මහත්මයා රචකයෙකු හැටියට ඔබතුමිය හඳුනාගන්නේ මොන ගීතෙන්ද? ඇත්තටම සඳනතුවට ඉරණතුවට ගීතේ. පුදුම සාර්ථක බවක් තිබුණා. මුල්ම ගීතේ. එතුම එතුමා රචකයෙක් හැටියට මෙතුමිය හඳුනා ගන්න මුල්ම ගීතය තුල ඒ තිබෙන රසභාවය අපි දැන් මේ කතා කරන්නේ අවරගණය ගණයේ ගීතවලට අපි දෙන පිළිවදන්නේ මේ අපි කතා බහේ තියෙන්නේ. අනික සුජීත මේ ගීතේ බලන්න මෙතුමිය මන් දන්නේ යොදා ගන්න වාදන බහන්ද. ඒකේ හැරි විශේෂයක් තියෙනවා ඒ දවස්වල ඒකේ සන්තූරක වාදනය කළා. ඒකමයි. රෝහණ වීරසිංහ. ආ රයිට් රයිට් රයිට් රයිට්. ඒ ඔක්කොම ඒ සංකලන වල එකතු වෙන තමයි මේවා ඒකලි බී වෙන්නේ. අපි අර දැන් කතා කර කර හිටියේ මේ මේ අර ඊළඟ ගීතය ඇන්ටර්නල්ලිස් මහත්මයා ගායනා කරපු මෙතුමියට මේ රචනා කරපු ගීතය ඒ ඒ ගීතය අපි මං හිතන්නේ අපි අද වැඩසටහනේ අවසාන භාගයේදී යොදා ගන්න විශේෂ කැමැත්තක් තියෙනවා. ඔව් සීගිරියාලක මම දානවා. අවසානයේ කොහොමද යොදා ගන්නවා කියලා සාකච්ඡා කරා. ඔව්. එතකොට දැන් මේ නලලේ ඇඳු ගැන නලලේ ඇඳු නලලේ රෙන්දු ඒ ගීතය ලිව්වේ ධර්මසිරි ගමගේ මහත්මයා ඒකත් හරි අමුතු ලස්සන ගීතයක්. දැන් මේ ඔබතුමීගේ දැන් මට දැනෙන එකක් තමයි ඔබතුමීගේ ගායන විලාසය. ඒ ශෛලිය අනිකුත් ගායිකාවන්ට වඩා පොඩි වෙනස් තලයක තියෙන්නේ. ඒ මොකද ඒකට හේතුව? මම හිතේ අර ශාස්ත්‍රීය සංගීතයේ ආభాෂයේ හැම ගීතයකම වගේ රැඳිලා තියෙනවා. ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඔබ හිතනවා ඒක ඇත්තටම ඒක ඔබේ ගමනට ලොකු ශක්තියක් වුණා කියලා නේද? ඇත්තටම ශක්තියක් මොකද ඒ ශාස්ත්‍රීය සංගීතය හරහා බිහිවන ගීත තමයි නොමරී පවතින්නේ. මොකද මේ ශාස්ත්‍රීය සංගීතය හැදිලා තියෙන්නේ අපේ සම්මස් ඇටනහරලේ ඔක්කොම විභාව ප්‍රකාශනයත් එක්ක. හරිද? ශාස්ත්‍රීය සංගීතය ගැන කතා කරන සුජීව මට මතක් වෙනවා ඒ දවස්වල ඔයාටත් මතක ඇති මේ යනවා කීපයක් ටිකක් ටිකක් හවස් වෙන්න වගේ යනවා මේ කල්පනා සඳල්ලේ තනි වී කියලා. හ්ම් හ්ම්. ඒකනේ ශාස්ත්‍රීය පසුබිමක බිහිවන ගීතයක්. ඔව් ඔව්. මම හිතන්නේ මෙතුමිය ගායනා කරලා තියෙන ගීත අතර තියෙන ඉතාම රසවත් ගීතයක් ඒක. ඔව්. අපිට දැන් අහන්න පුළුවන් නම් හොඳයි. ඔව් ඇත්තටම මේ ගීතය අපිට අහන්න පුළුවන්. අද අපිට ලැබිච්ච අපේ තාක්ෂණික දායකත්වය ලබා දෙන්නේ මේ ගීත පිළිබඳව ලොකු උනන්දුවක් දක්වන කෙනෙක් නදීරා. ඉතින් මම හිතන්නේ ඇය සූදානම් මේ ගීත ලැයිස්තුව කියනකොටම ඇය කිව්වා ඊටාත්ම කැමැත්තෙන් මේ වැඩසටහනට ඇය සම්බන්ධ වෙනවා කියලා. අපි අහමු නදීරා ගීතය. කේඩිකේ ධර්මවර්ධනයන් රචනා කර බොහොම කෙටි ගීතයක්. හරි පොඩි වචන ස්වරූපයක්. I තුමිත් මේ ගී අහන්නේ ගොඩක් කාලයකට පස්සේනේ කාලයකට පස්සේ කියන්නේ කියලා වැඩක් නෑ ඒක. ඒ කියන්නේ දැන් අපි දැන් ඉන්න සතුටට වඩා සතුටක් ඔබතුමී දැනෙන්න ඕනේ. ඇත්තටම. ඔය තමයි අපි මේ ගීතේ පොඩ පසුබිම ගැන සාකච්ඡා කරන්නේ. ඔව් හරි කෙටි ගීතයක්. කේඩිකේ ධර්මවර්ධනයන් ලියලා මේ ලයනල් අල්ගමයන් සංගීතවත් කරපු ගීතයක්. ලයනල් අල්ගම ෂූරින්ගේ ගීතවල හරි අමුත්තක් තියෙනවා වෙනත් සංගීතඥට වඩා ඊටාම නුහුරු තැන් ඔහු ස්පර්ශ කරනවා. ඉතින් බ්ලීසින් ගයන්නත් ඔහුගේ ගීත. ඉතින් හරිම රසවත් ගීත. ඉතින් සුදෝම මාදරේ වගේ ගීත ඔහුගේ සංගීත තනු. ඉතින් මතකයේ හොඳට තැම්පත් වෙන ගීත ඔහුගේ තනු. සුජීව මට මෙතන තව කාරණාවක් මතක් වෙනවා මේ ගීත යනකොට. දැන් දෑදල්ලිස් අපේ දීපද රචිකාව නිවේදිකාව අපි ආදරය කරන නෑ අක්ක කියමුකෝ අපි හරිද දැන් අපි හම්බුන වෙලාවට ගීත ගැන කතා කරනවා එතුමිය මට කියනවා අනේ සුලෝචන පුළුවන් නම් අර චන්ද්‍රිකාගේ කල්පනා සඳල්ලේ තනියේ ගීතය ගීතය අනේ මට මං මං කව මංගාව ගෙදර මං ඒ දවස්වල පොඩි කාලේ ගුවන් විදුලියෙන් රෙකෝඩ් කරගන්නවා නේද මම අපි රෙකෝඩ් කරාට කැසට් වල ඔව් ඔව් දැන් වෙලා තියෙන්නේ චන්ද්‍රිකා මැතිනි දැන් ඒව ගොඩක් වෙලාට දාන්න බෑ මොකද ඒක පරණ නිසා ඒක කැඩෙනවා කැඩෙනවා මට මේ එතුමියට ඒ ගීතේ තාම අහන්න අවස්ථාවක් ලබා දෙන්න ඕන මම හිතනවා මෙන්න මේ වැඩසටහන මේ ගීතේ එතුමියත් අහලා එතුමිය ගොඩක් මැලුම් කරන ගීතයක්. ගීතයක්. ඒක තමයි. මේ මේ දැන් ඊගාවට මේ මේ මට අහන්න හිතුණා මේ චන්ද්‍රිකා මැතිණිය දැන් අර ශාස්ත්‍රීය මට්ටමේ ගීතවලට තිබෙන ඇල්ම දැන් එතුමිය බොහෝම කිව්වා මේක මේ ඊ타මත්ම සරලව ඇටලේ මස් නහරවල නිර්මාණය වෙන දෙයක් හැටියට තමයි ශාස්ත්‍රීය සංගීතයේ එතුමිය හඳුන්වන්නේ කියන කාරණේ. ඒක අපිට දැනුණ ඇත්තට එතුමිය කිව්වන් පස්සේ ඒ රසවින්දනය වැඩි වෙනවා. මේ ශාස්ත්‍රීය දැනුම ලබා ගැනීම කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ මේ සංගීත ඥානියත් එක්ක? ඇත්තටම ශාස්ත්‍රීය දැනීම gederedීම තමයි ලැබුණේ පියාගෙන්. ඔව්. ඉතින් අපේ හරිම කැමති ශාස්ත්‍රීය සංගීතයට. ඉතින් එතනින් පස්සේ වැඩිදුර අධ්‍යාපනය ලබාගත් ශාන්ති ගීත දේවයන් පීවි නන්දශ්‍රී ශූරින් ඉතින් ඒ වගේ ප්‍රේමදාස මුදුන්කුටුව මහත්තයා ඉතින් ඒ ඒ විදිහට තමයි මේක හුඟක් වර්ණවත් උනේ. දැන් මේ නිවැරදි හැදෑරීමේ වටිනාකම තියෙන උතරණේ සුලෝචන මහත්මයා දැන් අපි නිරන්තරයෙන්ම කියන කතාවක්නේ මොන දේත් අභ්‍යාස කරන්න මොන දේත් ඉගෙන ගන්න ඕන. ඒක නිසියාකාරයෙන් හඳුනාගත්තයින් පස්සේ මේ ගමන යන්න හරිම ලේසි. දැන් මොව් දැන් මෙතුමිය මේ මේ ගීත මහා ගුණක් ගායනා කළාට අර අපි මුලින්ම කිව්වෙත් ඒකනේ මේ අපේ නාලිකාවල නිරන්තරයෙන්ම අපි අහන්නේ ගීත තුනයි නැත්නම් හතරයි. ඒවත් මං හිතන්නේ බොහෝ වෙලාවට එදා ප්‍රසංග වේදිකාවේ තිබිච්ච ගීත වගේ හා සමාන මට්ටමේ ගීත. නමුත් ඒ හා සමානම ඊට වඩා රසවින්දනයක් තියෙන ගීත දෙයියනේ කොච්චර තියෙනවද? නැතුව. අපේ අරමුණ වෙන්නේ තන්නේ එවැනි තැනකට මේ මේ මේ රසභාව ප්‍රකාශනය අවදි කරන්න. ජීව මේ ගුවන් විදුලි සංස්ථාවේ තටි ගබඩාව කියලා කියන්නේ ලේසි පහසු තැනක් නෙවෙයි. ආ මහා සාගරයක් ඒක. මේ වගේ මුතු මැණික් මේ කැස්ස කොච්චර සංගවිලා තියෙනවා. ඇත්තටම. ඔව්. එතකොට දැන් අපි දැන් ඔබ ඔබගේ දැන් ගීත ඔබ ගීත ගැන අපි කතා කරා දැන් ඔබ තනියෙන් ගායනා කරපු ගීත ගැන කතා. දැන් මෙතන එනවා තව මම හිතන්නේ මට නිකන් මතක් වෙනවා මෙතුමිය තමයි සුජීව සාමාන්‍ය යුග ගීත හැම ගායකෙක් වගේ එක්කම ගායනා කරලා තියෙනවා. ඔව්. අමරදේවයන් සමග වික්ටරත් නායක, ඩාන්ස්ටන් ද සිල්වා, ආබේ වර්ධන බාලසූරිය, සනත් නන්දසිරි. හරිද? ඒගොල්ල මේ මෑත යුගයේ අපේ අලුත් પરම්පරාවට එනකම් මෙතුමිය හැම කෙනෙක් එක්කම ගායනා කරලා තියෙනවා. ඔය අතර තියෙන ඉතාම මනරම්ම ගීතයක් තමයි සමන් චන්දමාත් වීරසිංහයන් රචනා කළ ශිල්පම් ප්‍රේමරත්න සංගීතවත් කරපු කැන්දම් යන්නේ කවදද මා කියන ගීතය. අමරදේව යන්නේ. අමරදේව යන්නේ. මම හිතන්නේ ඒකත් මේ ගීත සාහිත්‍ය ඇතුළේ තියෙන බොහොම මැනිකක්. ඔව්. මොකද ඒක නපට පුතුමි දැන් පස්සෙල් බලනකොටම ගුවන්විදුලියේ පටිගත කරන විශේෂ සරල ගී කියලා. ඒ වැඩසටහනට තමයි මේ ගීතය ගායනා කළේ සමන්චන්ද්‍රනාත් වීරසිංහ ලියලා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතවත් කරලා ඉතින් මේකත් බොහොම ජනප්‍රිය වෙච්ච මනරම් ගීතයක්. ඔව් දැන් මේ මේ අපි වර්ෂය හැටියට ගත්තොත් ඔය යුගයේ කොයි කාල සීමාවක්ද? එහෙම මතක නැහැ 70 දශකයේ අර වගා සංග්‍රාම ගී එහෙම ඕ කාලේ ඒ වටනේ ඒ ගොඩාක් මේ ප්‍රෝග්‍රෑම්ස් ඒ දවස්වල දුන්නේ මම හිතන්නේ අර ඔබ කියන්නාseම දැන් මිතුමියගේ ගීත වලින් මම හිතන්නේ බොහොමයක් තිබුණා මේ දේශාභිමානී හැඟීම් තියෙන ගීත ඒ ඒ එක යුගයකදීම නිර්මාණය වෙච්ච ගීත බොහොමයක් දේශාභිමානී ගීත දේශාභිමානී ගීතයක් අමුමුය රචනා කරනවට වඩා ඒකට ප්‍රේමය එකතු කරගත්තාම ජනප්‍රියතාවය වැඩි වෙනවා දේශයේ අභිමානයේ පව ප්‍රේමය අරගෙන යන්න පුළුවන්. ඔව්. ඒ වගේම සුජීව මේ ගීතේ තනුව මම හිතන්නේ තාම විශිෂ්ටයි. හරිම ලස්සනයි. ඉතාම විශිෂ්ටයි. හරිම ලස්සනයි. ඔව් ඔබතුමීට මොකද ඒ දැන් තනුව ගැන නිකන් දැනෙන්නේ? ඒක අප්‍රමාණ ලස්සන ඒ ෂෙල්ටන් ප්‍රේමරත්න ශූරීන් විසින් සංගීතවත් කරපු අග්‍රගණයේ ගීතයක්. ඔව් දැන් ඇත්තටම සුජීව කියනවා නම් අමරදේවයන්ගේ යුග ගායනා අතර තියෙන ඊටාම මනරම් ගීතයක්. නමුත් වෙන වෙන ගීත තමයි අපිට ගොඩක් කලාවට ඇහෙන්නේ. මේ මේ ගීත වැඩි ඇහෙන්නේ නැහැ. හරිද? ඔව්. අපි බලාපොරොත්තු වෙන්නේ තන්නේ වැඩි ඇහෙන්නේ නැති ගීත. මුල් ගැයුම සමග මුල් ගැයුම ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරනවා. හොඳයි. අපර දේවයන් ගැනත් බොහොම නැවුම්. මෙතුමිය ගැනත් බොහොම නැවුම්. සංගීත නිර්මාණයේ නැවුම්. හොඳ සුසංයෝගයක් තියෙනවා. ගීතේ සුසංයෝගයක් තියෙනවා. ඔව්. අපි ඒ ගීතයට ඉඳගමු. හොඳයි මේ ඇත්තටම අර මෙතුමිය කිව්වා වගේ ඔබතුමා කිව්වා වගේ අර මේ තෝරා ගැනීමේ ගීතවල පෙර රසය ඒ ආකාරයෙන්ම දීමේ හැකියාව තිබෙන්නේ අපිට සිව් මාඩම්බරයක් තියෙන මට හිත දෙන්න මේ මොකද අපි අපිට පමණයි ඒ ඒ தত্ত্বය තිබෙන්නේ මේ මහා ගීත ගොන්නකින් මේ ගීත තෝරගෙන පෙර තිබෙන ඒ රසයත් එක්කම අපිට යලිත් වතාවක් ප්‍රචාරය කරන්නට සහ අහන්නට ඉඩකඩ ලබා දෙන්නට පුළුවන්කම තවමත් අපි සතුව තිබෙනවා. ලොකු ආඩම්බරයක්. මේ ඒත් එක්කම මේ සුලෝචන මහත්මයා අර ඔබත් මාත් මේ මේ ඇයත් එක් සමග කරන මේ පිළිසඳර පිළිබඳ පෙර කතා බහේදී කතා වුණා තව බොහොම වටිනා ගීත කිහිපයක්. අපි මිමිනුවයේ ගීත අපේ මලින්ත යන්නෙක් එකතු වෙලා මැදිරිය තුල අපේ වජිරින්දික මහත්මාත් එක්ක අපි මේ ගීත ටික ඇහුවා. ඒ ගීත අතරේ තවත් අපේ හිත ගිහපු තවත් ගීතයක් තිබුණා. මෙතුමියගේ අර ශාස්ත්‍රීය දැනුම සහ ඒ දැනුම් පරාසය මේ ආකර්ෂණය කරලා ඉදිරිපත් කරපු ගීත කීපයක් තිබුණේ අතරේ. ඔබතුමා මට මතක් වුණා මේ මෙන්න මේ ගීතයත් ඇන්ටන් නල්ලිස් මහත්තයා රචනා කරපු ගීතයක් ඕක අපි අහමු නේද සුජීව කියලා මට දැන් මේ ගීතේ මුල් පද ටික පොඩ්ඩක් අමතක වීමක් තියෙනවා මේ අපි තෝරාගන්නපු ගීත අතරේ සාගරයේදී සිද්ධිනතුරා සාගරයේදී සිද්ධිනතුරා ඒ ගීතය නේද ඔව් අහසේ ඉරහඳ තිබෙනතුරා මගේ හද පනනන ගැහෙනතුරා ආදරේ ඔව් ඒ ගීතය මේ මම හිතන්නේ අපි ඒ ගීතය සූදානම් කරගෙන ඉන්නවා අපි නදීරා අපි පොඩ්ඩක් ඒ ගීතය අහමු ඔව් Thank you. දැන් අපි මේ වැඩසටහනේ අවසාන භාගයට එන්නේ. ඒ අවසාන භාගයට එන එකත් අපිට ටිකක් දුකයි. නමුත් කමන්නේ හැම දෙයකම කොහේ හරි නැවතිලකුත් තියෙන්න ඕනේනේ. දැන් මේ අතීත ආවර්ජනය කරනකොට අපිට දැනුණ සතුට ඔබට කොහොමද දැනෙන්නේ? මට ඒ තරමටම හෝ ඊට වැඩිය විශාල සතුටක් දැනෙනවා අතීතය ආවර්ජනය කරන්න පුළුවන් වීම අනිත් එක තමයි ආවර්ජණය කළ හැකි අතීතයක් තිබීමත් ඊටාම වැදගත් සතුටට කාරණාවක්. හ්ම් ඒක තමයි. දැන් අපි උත්සාහ කරන්නේ මම හිතනවා මේ මේ උත්සාහ කරනවා කිව්වම සුලචන මේ වැඩසටහන් මීටත් වඩා අලුත් වෙවි අලුත් වෙවි අපේ පරපුරට අහන්නට සැලස්වන්නට අපි උත්සාහ කරනවා. එහිදී සුලෝචන මහත්මාගෙන් ලැබෙන දායකත්වයත් ඒ වගේම නව ආකල්පත් එක්ක ඉන්න තරුණ පරපුරට අපේ ජේෂ්ඨයන් ගෙන්නලා දෙන්නා වූ මේ ගුරුහරුකම් සහ ඒ අත්දැකීම් මොන්ගේ ජීවිතවලට එක්කාසු කරගෙන ගොඩනගා ගන්නා ජීවිතය බොහොම රසයෙන් පිරුණු ජීවිත බවට පත් කරන්නට හැකියාවක් ලැබෙවි කියන විශ්වාසය අපි තුල තිබෙනවා. අපි සමාජ තලයේ තාම අපි කියන තරමටම දූෂ්‍ය වෙලා නැහැ. අපිට තියෙන්නේ මේ තිබෙන මට්ටම රැකගෙන ඉදිරියට පවත්වාගෙන යාම. මම හිතන්නේ චන්ද්‍රිකා මැතිනි මම මේ කිව්ව කතාවට ඔබතුමිය එකඟ වෙනවා. 100ට 100ක් එකඟයි. <laughs> ඒක ඒක තමයි ඇත්ත. ඔව්. ඉතින් එහෙමනම් <laughs> අපි ඉතින් අද දවසට සමුගමු. අද දවසට සමුගමු. අපි නැවතීමේ තිත තියනවාද මේ වැඩසටහනට. හිතවතුනි ඔබගේ රසඥතාවයට හෝ ඔබගේ රසස්වාදයට යම්කිසි අලුත් දෙයක් ඉතුරු කරන්නට අපිට අද දවසේ හැකියාවක් ලැබුණා කියන පුංචි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ විශ්වාසය ඔබ සතුව තිබේ නම් කරුණාකර අපිට කතා කරන්න අපේ දුරකථන අංකයට 0112693945 අපේ දුරකථන අංකය. අපි ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රතිචාර තුලින් තමයි අපේ ගමන සාර්ථක කරගන්නට සහ වේගවත් කරගන්නට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ. හොඳයි එහෙමනම් අපි බොහෝ වෙලාවක් කතා කරා. බොහෝ නිර්මාණ අතරේ රැඳී හිටියා. ඒ නිර්මාණ යලිත් වතාවක් මෙනෙහි කරන්නට ඉඩකඩ ලබා දීමට මැදිහත් වීම පිළිබඳව අපි ප්‍රවීණ ගායිකා, ඒ වගේම ශිල්පිනී චන්ද්‍රිකා ශිරවර්ධන මැතිණියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ ගුවන් විදුලියෙන් කරන ලද ආරාධනයට එක හිලාම කැමැත්ත පළ කරලා මේ පැමිණීම පිළිබඳව බොහොම වටිනා තැන්ක් පිළිබඳව අපිට හාරා උස්සන්නට ඉඩ කඩක් ලැබුණා. ඒ වගේම තමයි සුලෝචන වික්‍රමසිංහ මහත්මයාණෙනි ඔබතුමා මේ වැඩසටහන හරහා අපිට ලබා දුන්නු පන්නරයේ දායකත්වය අපිට ලොකු ශක්තියක් වුණා. ඒ ඔස්සේ අපේ ගමන් මඟ සකස් කරගන්නට අපිට පුළුවන්කමක් ලැබේවි. ඒ විශ්වාසයත් එක්ක තාක්ෂණික දායකත්වය බොහොම ඉහළින් ඒ වගේම තමයි කාලය අරපිරිමැස්මෙන් භාවිත කරමින් අපිට උදව් පදව් කළා නදීරා මනම්පීරි. දීරා ඔබටත් බොහොම ස්තුතියි. එහෙමනම් අපි සියලු දෙනාම සමුගන්නවා අද දවසේ යලිත් මෙවන් වැඩසටහනකින් හැම වෙලේම බලාපොරොත්තු වෙතුව මම සුචිව මානගේ. Thank you. පායලාදරේ සාමල් සුගන්ධේ වසන්තේ පුරා කල ආරාධනාවේ රැහනින් වෙලී සිත ඉවසුම් නොදේ ආයිත් වසන්තය මුතුලේ සලන් මම මේ සසර කපුරාරඳි චාන්දනි පායලා ආදරේ නාමල් සුගන්ධේ වසන්තේ පුරා පැසූසුව සංකල්පනාවේ නාමල්ලෙලන්නට සඳර හැලේ මල් මාලියේ පැතුම මේ සසර කපුරාරනේ චාන්දනි පායලා ආදරේ නාමල් සුගන්ධේ වසන්තේ පුරා චාන්දනි පායලා ආදරේ ಕಂದೆ ವಸಂತಿ ಪುರ ಚಾಂದನೆ ಪಾರದ ಆದರೆ